මඟුල් නැකත් බලලා මේ පිළිගැනීම අපි කරාට ඒක යන පැත්ත බැලුවොත් එන වේදනාව නෙවෙයි යන්නේ. එන මොනතින් නෙවෙයි යන්නේ. එන ස්වරූපෙන් නෙවෙයි යන්නේ. නමුත් මේ තණ්හාව ඒ ගෙවෙන පැත්ත නිරුද්ධ වෙන පැත්ත නොපෙන්නන විදිහට මේ වේදනාවේ ඉඳලා මේ වේදනාවේ මුදුන් මුදුනට ඉඳලා ඊගා වේදනාවට පණින එක තමයි ගැටලනවා කියන්නේ යතරමැද වේදනාවගේ ගෙවන් වෙන ජවනිකාව ඉස්මතු නොවන ආතාලෙට ඒක යටිපහුව කරලා නැම්මක් නමනවා නැමලා අර රැලි ටික විතරක් උඩින් උඩින් උඩින් උඩින් ගැට ගන්න ගියාම ඔබ ලස්සන මොස්තරයක් හැදෙනවා නමුත් අර සැප වේදනාවේ ආදීනව කොටස නොපෙනෙන සුළු ගැටයක් මේකේ වදින්න.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 ඒ දරුවන්ගේ සුඛය දැකලා තමන් විඳිනවා වගේ නමුත් ඒක ඉන්ද්‍රිය ගෝචර එකක් නෙවෙයි. එවන තමයි හොඳ දරුවෙක් හොඳ දෙයක් දැකලා ලබන සැපය පිළිබඳව අපි මනසින් මුදිතාව විඳිනවා. එහෙම නැත්නම් කෙනෙක් ජයග්‍රහණයක් ලබනවා දැකලා සාධාරණ දෙයක් නම් අපිට බාහිර එක විඳින්න පුළුවන්.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 ඒක ඒ පරිණාමයේදී අපට ආපු දෙයක්. අපි බලවතාවයෙන් බාරගන්නේ සමාජයක මේ සැප සාධන වස්තු සම්භාරය ගොඩක් තියෙන එක නම් පොහසතාවසෙන් එයාගේ જાතිය තමයි බෝ වෙන්නේ. එයා තමයි ඒ කාම සටනේදී දුර්වලය පරද්දලා තමන්ගේ જાතිය බෝ කරන ක්‍රමයට තමයි මෙතෙක් කල් ඇවිල්ලා ඒකේ කෙලවරක් තමයි මේ මනුස්ස ආත්මය කියලා කියන්නේ තිරිසනුන් අතරත් බලවතා ජයගනී කියලා කියන්නේ සැප වැඩියෙන් විඳින එකනට එකන අඩුවෙන් ඉන්න එකන නිසා පෝසතා දුප්පතාව ජය ගන්නවා සැප වැඩියෙන් විඳින එකන අඩුවෙන් විදින එකන ජය ගන්නවා. ඉතින් මේ ක්‍රමයට ආපු නිසා අපේ හිත අසාධ්‍ය විදියට ආසාදනය වෙලා තියෙන මේ සැපසීමේ කතාවට. ඒ නිසා අපිට මේ 11 ආකාරයේ දැක ගැනීමක් කරන්න බෑ. ඉතින් ඒ නිසා අර ඇහ කන දිවනාසය කයමන වශයෙන් තියෙනක මේ 11ට දැම්මොත් එම අපිට තව පන්ති පන්ති වශයෙන් බෙදන්න පුළුවන්. මේ විදියට බලපුවාම අපි භාවනාවේදී උත්සාහ කරන්නේ මේ වේදනා එනේන තාලෙට මේක වශයෙන් තේරුම් ගන්න හදනවා මිසක් එක්කෙනෙක් වෙනුවට තව කෙනෙක් මාරු කරන්න ඕ අපේක්ෂා කරන්න ඕ බලවා හරින්න උත්සාහ කරන එක නෙවෙයි. ඒ නිසා වේදනා මාත්‍රකාවපත්තින් බැලුවොත් සතිය කියලා කියන්නේ මේ පැමිණිච්ච දේ පැමිණිච්ච වේදනාව මෙන්න මේකයි කියලා තේරුම් ගන්න එක ඒකට මූණ දෙන එක සතිය පුළුල් භාවයක් කියලා කියන්න පුළුවන්. ඒත් එනකොට මේක වේවා මේක නොවේවා කියන පිටිපැත්තෙන් එන මේ උල්පන්දම පිටිපැත්තෙන් එන මේ පෙරක දෝරුකම ඒක සහජාතයෙන් වගේ නේකක්. අන්න ඒක නොකරන්ට යෝගාවචරයා තමන්ගේ හිතත් එක්ක givis ගන්න ඕනේ. එහෙම givis ගත්තේ නැත්නම් තාමත් කරන්නේ මේ ආර්ථික ලෝකයේ තියෙන ඉල්ලුම සැපීම වගේ අදම පහත් වැඩක්.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 මුනතද කියලා බලා ගන්නවා මිස අරක වේවා මේක නොවේවා කිව්වොත් එක්කෝ අපි අර විදියට ඉල්ලුම සැපීම නීතියට යට වෙලා අපි නිකම්ම නිකං උදී මේ කාමභෝගී කෙනෙක් බාට වෙනවා කැමැත්ත අනුව යන කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් සද්ධාව වැඩිකම නිසා මේක විමසුන් නොට ලක් කරන්න බෑ.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 ඒ කිනාට අර ගේහිත වශයෙන් ඇති වෙන ගිහිගේ වශයෙන් ඇති වෙන තැප දුක් දුක්කම සුඛ වේදනා වගේම ඒකේ හේව නැල්ලක් මේ ගිහිගේ අතාරපු කෙනාටත් නික්කම්ම සිත සෝමනස දෝමනස දුක්ඛම සුඛ කියලා ලැබෙනවා. එහෙම නැත්නම් මේ භාවනා යෝගාවචරයන් විශේෂයට පූර්ණ කාලීන ඉඳලා ඉන්නේ නැත්නම්වත් ඒ වේදනාවේ මහා ලොකු වෙනසක් වෙන්නේ අරවට අපි කියනවා ගිහිගේ සැප දුක් අදුක්කම සුඛ නොදුක් නොසුව මේකට කියනවා නික්කම්ම සිත නික්මුණට පස්සේ එන ඉතින් සරුවචනන්සේ දේශනා කළා තියෙනවා ඒක කාම වස්තු ඉවත් කිරීමෙන් ලැබිච්ච සාන්තියක් තියෙනවා.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 බාහිරේ තියෙන හද්ද නිසා නන්නත්තර වෙන හිත කියන ඒ නෙක්කම්ම සිත දෝමනසය නෙක්කම්ම සිත සෝමනසයෙන් ප්‍රහාණය කිරීමක් තමයි කරන්නේ නීවරණයන් ප්‍රහාණය කිරීම. නීවරණයන් ප්‍රහාණය වෙච්චාම යාට තේරෙන්න පටන් අර ගන්නවා. අර සද්ද වේදනා හිතවල තියෙන දරතය ශරීරයෙන් එන වද වේදනා අඩු වෙලා අරමුණේ හොඳට පිහිටනවා.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 උපදිච්ච හැම එකාම උපදින්නේ මරණ සාතිකය අරගෙන. ඒකම මැරෙනවා මැරෙනවා. ආයේකට නැකත් බලන්න මොන ලග්නෙන් ඉපදුනත් ඒ ආරූඪ ලග්නේ මොකක් වුණත් නක්ෂත්‍ර ලග්නේ මොකක් වුණත් ලග්නයක් තියෙන හැම එකක්ම ඒක ඕනම නක්ෂත්‍රකාරයේ හැබැයි නක්ෂත්‍රකාරයෝ ඒක දන්නේ ඒකෙන් හම්බ කරගෙන කන જાතිය නක්ෂත්‍රකාරයෝ කියන්නේ.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 ඒ බණ ඇහිීමෙන් සම්පාදනය කරගන්නවා. ඉතින් මේකේ ගොඩක් විස්තර තියෙනවා. නමුත් මේටදී බොහෝම සියුම් එහෙම නැත්නම් සම්පූර්ණ මාතෘකාව අඳුනලා දෙන්න ඕනේ. අදුක්කම සුඛ වේදනා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ලෝකේ ඔරලෝසුවේ බට්ට පැද්දෙනකොට අපි දකින්නේ කොන් දෙක විතරයි. අපිට පේන්නේ මැදිදි බට්ට සීග්‍රෙන් එහාට යනවා සීග්‍රෙන් මෙහාට යනවා.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 අපි මේ දෙක ගත්තොත් මේ සැපේ අවසානයේ දුකයි, දුකේ සැපදානේ අවසයි කියලා දුකේ අවධානයේ සුඛයයි කියලා විසාක පාතකතුමා ඔප්පු කරාට පස්සේ මේ කතාව යන්නේ දැන් ආර්යයන් වහන්සේලා අතරනේ ඒක නිසා කෙලිම මාතුකාව දානවා මේ අදුක්කම සුඛේ සැප දුක දෙක මොකද්ද කියලා.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 මට මේ කාමයේ ඉන්නකොට මෙහෙම කම්මැලිකමක් නැහැ. දරුවෝ මැරෙනවා, ගේ ඉන්නවා, අම්මා මැරෙනවා, ඒක වෙනම දෙයක්. හැබැයි මේක කම්මැලිකමක් නැහැ. මේකට ගිය ගමන් පුදුමාකාර කම්මැලිකමක් වෙන මේ අදුක්කම සුඛයට ඒක අත්දකින්න වැඩි වෙලා යන්නේ නෝත් මේක හරිය හැටියට අර්ථකතනයක් කරගන්න යෝගාචරයේ තේ එන කර්ම ගෙවිලා තියෙන්න ඕනේ.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 මීයකා බය වෙලා දුවන. ඉතින් අපි ළඟ ඉන්න කොට්ටෝරුවෝ කොට්ටෝරුවා කියන්නේ මේ ආවදේව කාර්යයට මේ කොට්ටඩියුකම් කරනකොට කියන නමක්. ලස්සනයි නම. ඒකයි මට ගොඩක් කියවෙන්නේ ඒක. කොට්ටෝරුවා හැම වෙලාවෙම මේක නෙවෙයි අපේක්ෂා කරන්නේ. කපුවත් එහෙමයි. ඉතින් එහෙම බය වෙන කපුවෙක් ගැන හිතන්න මන්තරේ හරි ගිහිල්ලා පරිල වේගන එනකොට කපුවට heart attack එකක් එන්න ගියොත් ආතුරයට මොකද වෙන්නේ? තොවිලට මොකද වෙන්නේ? ඉතින් මෙහෙම තොවිලයක් අපි මේ නටන්නේ. ඉතින් ඒ නිසා කවදා හරි යෝගාවචරයා මේ විධාකෝපාසකතුමා අහන ප්‍රශ්නේ අහන්න කටවුල් කරගන්න දවසේ ඉන්න කොච්චර කල්යයිද කියලා හිතන්න. ඉතල මේ අදුකම සුඛ වේදනා කියන්නේ මොකද්ද? දැන් හෙට බලන්න ওই ප්‍රශ්නේ අහලා තිබුණ නැත්නම් මගේ කන කපන්න.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 ඒ කියන්නේ විසාකෝපාතකට තෑන ෂුවරයක් තියෙනවා මේ ධම්මදින්න ඇඳලා ඉන්නේ කියලා. මම මේ නිවන් දැකලා තිබ්බා කිව්වට ධම්මදින්නාගේ තියෙන අඩුපාඩුව පෙන්වන්නයි මේ කොකම් ගන්න මේ කුත්තු කරන්නේ. ඒක ඇත්ත. මොකද අද කාලුණත් බැලුවොත් මේ ලනුදෙනෙවයි වැඩියෙන්ම කන්නේ උපාතකම්මලා. ඒක මොකද වැඩියෙන් කරන්නේ භාවනා කරන්නේ තේ ඇත්තෝ. ඒකත් පිළිගන්න ඕනේ. ඒක කනවා කිව්වම ටොං ගන්න දන්නේ නැහැ. රහත්තල් ගන්න දන්නේ නැහැ. මේක එක්කෙන් කනවා ඊගාට කියලා තව එකෙක්ගෙන් කනවා. ඊගාට කියලා ඉතින් මේ ඒකත් හරි ජොලියක් මේ කර්මස්ථානාචාර්ය වුණාට එක එකකට අන්දන එක. නමුත් විසාකපාතකට තියෙන කනගාටුවක් මගේ ගෑණිත් ලණුවක් කාලක් දන්නේ නැහැ කියලා.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 ඇත්තට මේගොල්ලන්ට ඒක පෙන්වන්න ඕනකමකුත් තියෙනවා. අපි කන එකක් කනවා. අද තියෙන සම්පූර්ණ අධ්‍යාපන වේදය කියන්න කනගාටුයි ඔය සුද්ධ දීපු ලණුවක්. මේක කොච්චර හානියක් අපිට කරාද කියනවනම් අපේ තිබුණේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමේ කාබාසිනිය කරා. ඇත්තෙම නැහැ. දැන් පිරිවෙන් අධ්‍යාපනය කෙරුවොත් කියන්නේ ඒකට ඉගෙන ගන්න ක්‍රමයක් නැති නිසා මොකද පන්තරට වණු ගාලා ඉගෙන ගත්තයි කියලා.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 මේ මේ මිනිස්සුන්ට මේක කොහොම තේරුම් කළ දෙන්නේ? අඩු ගානේ සුද්ධෝදන රජුරණ කොහොම තේරුම් කළ දෙන්නේ? කොහොමද යසෝදරාට තේරුම් කළ දෙන්නේ? කොහොමද රාහුල කුමාරට තේරුම් කළ දෙන්නේ? කොච්චර උවමනාවක් ඇද්ද බුදුහාමුදුරන්ට මේ අවරස පුත්‍රයාට රාහුලට දෙන්න? නමුත් හතේදී අනගහණගේ මේ පුංචි කටේ කිරි හිඳිච්ච මේ කිරිසොඳ කී නැති මේ පුංචි රාහුල හමුරවුරුදු 21 වෙනකන් උදේත් ගිහිල්ලා බණ කියන හැන්දෑවෙත් බණ කියලා තමයි යන්තම් මේ කාරණා තේරුම් ගන්න.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 මේ අපිට මේ දිනදා හම්බ වෙන කාටත් හම්බ වෙන සැප දුක් දෙක සහ ඒ දෙක අතරමැද ගිරිට වෙච්ච පුවක් gediya වගේ මැද තියෙන මේ අදුක්කම සුඛයත් එක්ක බැලුවාම ඒකට සුදුසුකම් ටික ඒකට අමුද්‍රව්‍ය ටික ඒකට පරිශනාකාරයේ දැනටමත් තියෙනවා. මේක බලන ක්‍රමයයි. ඒ වගේ මේක දකින්නකොට ඒක ලෑස්ති වෙලා යන්නේ එකයි. ඒ වගේම තමයි මෙතෙක් කල් කරන ප්‍රයත්නයේදී වඳුරට වැදුනේ මොකද? හාවට නොවැදුනේ මොකද? මේ සැප සොයන. මේ සැප විතරක් හොයන කෙන මේ අන්තභාග හිත. ඒකස් හරකෙක් තනකොළ යාය කකා යනකොට ඒකයි ඇහැපේන හැටිය තමයි ඇදලා යන්නේ. ඌට පේන්නේ ඇස් දෙක. ඒකට ගැඹුරක් පේන්නේත් නැහැ. ඒ නිසා මේ සැප සොයා යන ගමනේ ඒකාන්තේම අපි දන්නවා ඇස් දෙකක සමவாயයෙන් තමයි වස්තු ගැඹුර පෙන්වන්නේ 3D පෙන්වන්නේ. ත්‍රිමාන රූපේ පෙන්වන්නේ නැත්නම් අපිට පේන්නේ පැතලි රූපයක්. ඒ වාගේ එකක් තමයි මේ සැප සොයන යන ගමන. ඉතින් එහෙම අධ්‍යාපන ක්‍රමයක් අද තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. එහෙම අධිකරණයක් අපි ළඟ තියෙන්නේ. එහෙම බැංකු ක්‍රමයක් අපි ළඟ තියෙන්නේ. එහෙම රූපලාවන්‍යයක් අපි ළඟ තියෙන්නේ. එහෙම ආර්ථික ක්‍රමයක් අපි ළඟ තියෙන්නේ. ඉතින් මේකෙන් ගිහිල්ලා සැප හොයන්න හදනවයි කියනකොට බුදුහාමුදුරුවෝයි ඔය කියන නොබෙල් ත්‍යාගලාභී මැග්සේසේ සම්මානලාභී ඇත්තොත් එක දිහා බලනද මේ දෙක අතර තියෙන මේ වෙනස කල්ලු සුදු වෙනසක් පේන.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 ඒක වද දිදී වද දිගේ රෙද්දක් මිරිකලා වතුර මිරිකන්නා වගේ මේක වද දෙනකොට දිගටම පටිගේ ඇති කර ගන්නවා මේ නිසාම ඒකේ ගෙවන් වීමක් දකින්න ස්පාසොයි නමුත් ගෙවන් වීම ගෙවන් වීම සුඛයක් කියන මේ අලුත් අදහසෙන් බැලුවොත් මේ පටිගය නිසා මේ මූණතට ඇති කරගත්ත පටිගය නිසා මේක බලන්න දෙන්නේ නැහැ.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 ඉතින් ඒ නිසා මේ තරුණ වයසේදී මොන යකාද උප කරන්නේ? තරුණ වයසේ අපිට ගොඩක් වැඩ. ඇත්තටම දවසේ වැඩ ඉවර කරගන්න බැරි තරම්. හොරෙන් කරන්න වෙන වැඩ ටිකක් තියෙනවා. දවල් මිගෙල් රෑ දානියෙල් වෙනම වැඩ ටිකක් තියෙනවා. පුදුමාකාර වැඩ පිළිවෙලක් තියෙන.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 ආ ෆ්‍රිජ් එකක් දෙකක් ප්‍රශ්නයක් නැහැ. මෙච්චර ටීවී එකක් හරි ඔක්කොම තියෙනවා. දැන් මොකද්ද කියන්නේ? ජිනේ කදරියන් දාගෙන කෑදරට ඔක දීපන් දුන්නාට පස්සේ ඌට ඒකම මල වාතයක් එනවා. ඌ ඊට පස්සේ කියනවා අම්බෝ මේ ගෙදර ඉන්නවට වැඩිය හොඳයි කැලේට ගිහලා කැම්ප් එකක් ගහන ඉන්න තියෙනවා ඔන්න පික්නික් යනවා.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 මේක සම්ප්‍රදායට විරුද්ධ යාමක් කියලා. මේක අපි ගినాපු අම්ල දාතල ගినాපිකට විරුද්ධයි කියලා සත්‍යකින්ම විරුද්ධයි. ඔබේ අම්මා අප්පා විදියට ගන්න ඔය අම්මා අප්පා නෙවෙයි බුදුහාමුදුරුවෝ. ඒ දිගටම પરම්පරාවක් තියෙනවා. ඒ પરම්පරාවේ මේක ඉතාමත්ම ප්‍රසිද්ධ කාරණාවක්. බොහොමත්ම මේ අයනු අයනු වගේ පාඩමක්.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 ඊට පස්සේ මේ විසාක උපාසකතුමා මේ ධම්මදින්නාට කියනවා මේ විද්‍යාවට ප්‍රතිභාව මොකද්ද? ඒතකොට කියනවා විමුක්තිය කියලා. එතනම ගැලවුණා. මොකද මෙතෙක් කල අල්ලගෙන ඉපෝ ගිනි අඟුර අතහැරියා. කස කැවි කැවි තියෙන මේ දඟේ අතහැරියා. අතහැරියට පස්සේ මේ විමුක්තිය ලැබෙනවා කිය. විමුක්තියට ප්‍රතිභාගය මොකද්ද? නිබ්බාණි. නිවන. ඊට පස්සේ විසාක පාසකතුමා අහනවා ආර්යවනි නිවනේට ප්‍රතිභාගය මොකද? ඒකට කියනවා මිනිස්සුયો දැන් ප්‍රශ්න හීමේ සීමාව පැන්නා. මේ මුළු Brahmacharyaම තියෙන නිවනට ඒක තේරෙන්නේ නැත්තම් ඔබ අච්චතං ආවුසෝ පඤ්ඤා. ඔබ ප්‍රශ්න හීමේ සීමාව පැන්නයි. ඉතින් මේ ධර්ම සාකච්ඡාවල එනකොටත් උඟාක් වෙලාට ඒක හිතෙනවා.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 ඕ පොඩ්ඩකට එළියට එන්නකෝ. ආහාරපස කියන මේකට කියනවා නික්කම්ම සැප සුඛය කියලා. ඔය නික්කම්ම සුඛයටම කියනවා අවේදිත මේ නිරාමිස සුඛයක් කියලා. ඉතින් අර ආපු ඔක්කොම බබාලට මේක දකින්න හම්බ වෙන්නේ හුඟක්ම දක්ෂ කරාට රූප කර්මත්තානයක් වශී කරගත්තාට පස්සේ නික්කම්ම සුඛය ලැබෙනවා. දැන් නික්කම්ම සුඛය ලැබුණාට පස්සේ යාට තේරෙනවා මේකේ තරංගයක් ඇත්තේ නැහැ ඕන වෙලාවක පිරිච්ච ගතියක් තියෙනවා අරක වගේ ලුණු දාන්න මිරිස් දාන්න තුන පහ දාන්න අඩුපාඩුවක් නැති සැපයක් මේකේ තියෙනවා මේ සැපේ හිටියට පස්සේ දැන් මේකට ඇලෙනවනේ අලි අලි අවුල කවුරුනෝ දෙන්නේ යාරවත් අර අලිමදියට හරක් කියලා අලි අතහැරලා ආපස්සෙන් දැන් හරක අල්ලනවා දැන් කියන ඕක අතහැරපුවාම දැන් මනස උඩුපින් බලනවා දැන් අරක පිට මේක දෙන්නම් කිව්වා දැන් මේක නරද මේකද තව එකක් තියෙනවා අවේදිත සුඛය කියලා එකක් හරියට අර සැප දුක දෙක මැද තියෙන දුක්ඛම සුඛය වගේ කරකොල දන වචන වගේක් නම් තියෙනවා අවේදිත සුඛයක් ඉතින් මේ මන්ද පොඩ්ඩක් හපල බැලුවොත් එහෙම වෙන්නේ මේක අවේදිතයක් නම් සුඛයක් වෙන්නේ කොහොමද විඳින්න බැරි දෙයක් නම් කොහොමද සුඛයක් වෙන්නේ කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දවසක මේ පිරිසට නිවන විස්තර කරනවා ওই සැප දුක දෙක හරහා. ගේහිසිත සුඛය කියලා කියන්නේ පොඩි ළමයින් කිලිපත් වෙන, වැලිසෙල්ලම්පත් වෙන සැපයක්. ඒක තියෙන අහිංසක සැපයක් ඒක තියෙනවා. නමුත් ඊට වඩා වෙනස් ඇත්ත ජීවිතයේ යම් කෙනෙක් සාර්ථකත්වයේ ලබලා ලැබෙන සැපේ ඔක්කොටම සාර්ථකත්වය ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ නිර්ආමිෂ සුඛය එදා පටන් අද දක්වාම ඒ ආජීවකයන් බමුණන් විශේෂම ශ්‍රාවකයන් පැවිද්දන් ජටිලයන් ඒව වින්දා. දැන් ඒක නෙවෙයිනේ බුදුහාමුදුරුවෝ විශ්ලේෂණය කරන්නේ බුදුහාමුදුරුවෝ අවයෝග කියන නෙවෙයිනේ බුදුහාමුදුරුවෝ ඒක ප්‍රයෝජන ගන්නතර බුදුජානක විශ්ලේෂණය කරන්නේ අවේදිත සුඛයක් ඒක නහනවා සංඛ්‍යාවන් කරනවා ස්වාංශික අවේදිතයක් නම් සුඛයක් වෙන්නේ කොහොමද කියලා.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 ඒක පෙන්වන්නේ රාජාව රට්ටං විජිතම් පහය. රජ කෙනෙක් ඊටාම අමාරුවෙන් යුද්ධයක් කරලා දිනාගත්ත රට හැරදාලා යන්න ආසී. රාජාව රට්ටං විජිතම් පහය. ජය ගන්නාලාද රට හැර යන රජෙක් වගේ මේ ලැබිච්ච නෙක්කම සිට සුඛයත් ලැබුණත් නොලැබුණත් සමසිත එනකොට ඒකට උපේක්ෂාව කියලා කියනවා. නැත්නම් සංඛාරුපේක්ඛ කියන වචනේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඒකට තාදී ගුණය කියලා කියන නැත්නම් නොසැලෙන මනස කියනවා. අපි අෂ්ටලෝක ධර්මයේ සැපටත් දුකටත් නොසැලෙන මනස කියනවා. අන්න එතෙන්ට එනකොට ඒකේන සැප ලැබුණයි කියලා උදම්මනනෙත් නෑ නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙනානේ නොසැලෙන මනසට කියනවා. අවේදිත සුඛයක් කියලා. ඒක මේ භාෂාවට අහුවෙන මේ කාටවත් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි. අර දෙක පැන්නට පස්සේ ඒක කවදාකවත් බුදුහාමුදුරන් ඉස්සලා කෙනෙකුට ගෝචර වෙලා තිබුණේ නැහැ. විශ්ව ගෝචර වෙලා තිබුණේ නැහැ. ਸਰවඥාන්සේ වප්මගුල දවසේමයි ඒ අවේදිත මේ නිර්ාමිෂ සුඛේ වින්දේ.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 ඒ නිසා මම හිතන්නේ මෙවැනි දේශනාවකින් අපට ඒක කෙලපැමිණෙන්න පුළුවන් කියලා. යම් කිසි කෙනෙක් මේ චෛමේ ආවුසෝ වේදනා කායා කියන එක ඇහෙන් කනෙන් නාසින් එනවා මෙන්න මේ පැතිකඩවලට දාලා බැලුවොත් ඉරියව්වේ ප්‍රශ්නයක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔය එක එකක් ඇවිල්ලා හොල්මන් කර කර යන එක තමයි තියෙන්නේ. ඒ එනේන එක දකිනවනම් ඕන කරන් අපිට පුළුවන් අපි කල්ැතුව විනිශ්චය කරගත්ත හිතකින් බැලුවොත් මේකෙන් අපි අපායක් මවනවා. කල්ැතුව විනිශ්චයක් නැති විදිහට මේ ඔක්කොම එනේන හැටියට බලන්න පුළුවන් නම් අපිට තියෙන සමාන අවස්ථාව. කිසිම කෙනෙකුට මේ වගේ අඩුවෙන් වැඩියෙන් බෙදීමක් නෑ මේක දිහා බලන බැල්ම ඒ බැල්මට කියනවා දික්ටි කියලා.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 පින් පැමිණවීම කරනවා. ඒ නිසා මේ අවස්ථාවේ මෙතනින් අපි ධර්ම දේශනා කටයුතු නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශිළු දිනාටම තෙරුවන් සරණයි.